ඉතින් කෙනෙක් මෙහෙම කරන්න කරන්න දැන් එයා මූලිකත්වය දෙනවා මේ හිතේ පැහැදිලි බව කියන එක හරි වටින දෙයක්. විවිධාකාර ධන දහාන්‍ය සැප සම්පත් වලට වඩා මේ හිතේ තියෙන සොම්නස් ස්වභාවය, පැහැදිලි ස්වභාවය, ප්‍රසන්න ස්වභාවය, ආතතිගත නොවෙච්ච ස්වභාවය ඉතින් මේවා වටිනවා මේ මහා ලොකු දේවල් වලට වඩා. මනස හරි සංසුන්. මනස හරි නිශ්ශබ්දයි. මනස හරි නිශ්චලයි. ඒ බඳු නිශ්චලත්වයක්, ඒ බඳු සංසුම් බවක්. උදාහරණ කියනවා සමාහිතෝ යථාභූතං පජානාති පස්සති. අන්නේ බඳු සමාහිත මනසකට ඇත්ත ඇතිසැටියෙන් තේරෙනවා. ඒ කියන්නේ ආයි ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගැනීම පිණිස අලුත් චේතනාවක් පහළ කරන්නවත් අවශ්‍ය නෑ මහණෙනි. අන්නේ බඳු සමාහිත හිතක් තියෙනවා නම් ඒ බඳු කෙනෙකුට අපි කෙනෙක් කියන වචනේ පාවිච්චි කරමු. එබඳු කෙනෙකුට ඇත්ත ඇදසැටියෙන් තේරෙනවා කියන එක ඒක ධර්මතාවක්. ඇත්ත ඇදසැටියෙන් තේරෙන්න තේරෙන්න හිත තව තව නිදහස් වෙනවා කියන එක. මේ අපි අනවශ්‍ය වශයෙන් කරන ග්‍රහණය කිරීම, අල්ලබදා ගැනීම, ඒවා අත්හැරලා දානවා කියන එක ඒක ධර්මතාවක්. මොකද Tamanට තේරෙනවා වෙහසක්. අල්ලගන්න හැටි, ග්‍රහණය කරගන්න හැටි, තමන්ම සංස්කරණය කරගන්න හැටි, තමන්ම චිත්‍රපටි හදා අධ්‍යක්ෂණය කරගන්න හැටි තමන්ට තේරෙනවා. ඊට පස්සේ ඉතින් ඕක ලිහෙන්න ගන්නවා. අපි මෙතෙක් කාලයක් අර තද වෙන පැත්තටම තද කරපු ස්කුරුප්පෑනේ ඔන්න දැන් අපි ලිහන්න ගන්නවා. අනිත් පැත්තට කරකනවා දැන්. දැන් ඔන්න ටික ටික නිදහස්. හිත සංසුන්. හිත නිශ්චලයි. හිත පැහැදිලි. දේවල් තේරෙනවා. තමන්ගේ ප්‍රශ්න ටික තමන්ට තේරෙනවා. තමන්ගේ දුර්වලතා ටික තමන්ට තේරෙනවා. තාමත් තමන්ගේ කෙලෙස් වලට නැත්තම් කෙලෙස් වලට තාමත් ඇදෙන ගතිය, ඇදිලා යන ගතිය තමන්ට තේරෙනවා. තවත් කෙනෙක්ගේ තියෙන දුර්වලතා තමන්ට තේරෙනවා. එයා මේ වෙලාවේදී මේ විදිහට ප්‍රතික්‍රියා දක්වනවා. නැත්තම් තාම එයාගේ මේ මේ දුර්වලතා තියෙනවා. තමන්ට තේරෙනවා. නැත්තම් එයාගේ තියෙන යම් යම් අඩුපාඩුකම් Tamanට තේරෙනවා. හැබැයි ඉතින් අපි කලින් තරම් ගහ බැනගන්න යන්නේ නැහැ. මොකද මමත් හිටියේ එතන. ආයි මේ මම කියලා සුවිශේෂී කෙනෙක් නෙමෙයි. එයාට වඩා කලින් මම පොඩ්ඩක් මේක තේරුම් අරගෙන මගේ තියෙන මෝඩකම එයාට වඩා කලින් මම තේරුම් අරගෙන. එච්චරයි වෙනස. එයා තාම තේරුම් අරගෙන නැහැ. ඉතින් එහෙමං අන්න එබඳු ගමනක් අපිට යන්න පුළුවන් දහමක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි යන්න යන්න මේ අපේ තියෙන මෝහය අපි හඳුන ගන්නවා. අපේ තියෙන අවිද්‍යාව හඳුන ගන්නවා නම් අන්න අපි තුල විද්‍යාවක් පහළ වෙනවා. මේ භාගතුන් වහන්සේ පෙන්වන විද්‍යාව ඒ ධහම අපිව නිහතමානී කරනවා. අපේ හිත සංසුන් කරනවා. අපේ හිත පැහැදිලි කරනවා, සරල කරනවා. මෙන්න මෙබඳු නිදහස් මනසක් එනම් භාගතුන් වහන්සේ අගය කරනවා. ඒ නිසා එක්තරා රහතන් වහන්සේ නමක් සෝන කියන මහරතන් වහන්සේ කියනවා මේ ඇහැට රූප පේනවා හැබැයි ඒ රූප එක්ක මගේ හිත පැටලෙන්න යන්නේ නැහැ. මිශ්‍ර වෙන්නේ නැහැ. කනට සද්දත් ඇහෙනවා. හැබැයි මගේ හිත ඒ සද්ද එක්ක මිශ්‍ර වෙන්න යන්නේ එයා ඉන්න පාඩුවේ. නාසයට ගඳ සුවඳ දැනෙනවා. හැබැයි ඒවත් එක්ක මගේ හිත පැටලෙන්න යන්නේ මිශ්‍ර වෙන්න යන්නේ මගේ හිත ඉන්නවා පාඩුවේ. දිවට රස දැනෙනවා. හැබැයි ඒක එක්කවත් මගේ හිත මිශ්‍ර වෙන්න යන්නේ කයට විවිධාකාර ස්පර්ශයන් දැනෙනවා. එකක්වත් එක්ක හිත මිශ්‍ර වෙන්න යන්නේ නැහැ, පැටලෙන්න යන්නේ නැහැ. හැබැයි ඒවා නොදැනෙනවත් නෙමෙයි. ඒ වගේම ඈතින් වගේ හිතටත් සිතුවිලි එනවා. හැබැයි මගේ හිත ගිහිල්ලා ඒවා එක්ක පැටලෙන්න යන්නේ නැහැ. සේලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති. එවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා. ඉත්තා ධම්මා අනිත්තාච නප්ප වේදෙන්ති තාදිනෝ හරියට නිකන් ඝන ගල් පර්වතයක් වගේ. උතුරෙන් විවිධාකාර ඡණ්ඩ මාරුත එනවා, දකුණින් ඡණ්ඩ මාරුත එනවා, විවිධාකාර ප්‍රදේශවලින් දිශාවලින් ඡණ්ඩ මාරුත එනවා. හැබැයි අකම්පිතයි. නිශ්චලයි. ඒ වගේ මේ රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, ස්පර්ශයන් දැනෙනවා. හිතරත් පැත්තකින් වගේ දේවල් එනවා. නප්ප වේදෙන්ති තාදිනෝ මේ තාදී රහතන් වහන්සේ ඒකෙන් සැලෙන්නේ නැහැ. ඔන්න භාගතුන් වහන්සේ පෙන්වන ධහම. ඉතින් නිබඳු ධර්මයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ එච්චර ගම්භීරත්වයකට, එච්චර අකම්පිත බවකට යන ධහමක් අපි සතුයි. ඒ නිසා ඒ ධහම පටන් ගන්න තියෙන්නේ හරීම ප්‍රායෝගික සරල තැනකින්. ඒ නිසා අපි බඳු දහමක් උරුම කරගෙන මේ අවස්ථාව ගිලිහෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් අපි අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව මරණාසන්න මොහොත වෙන්න වෙනකන් ඉන්නේ නැතුව මේක පුහුණු කරන්න අවශ්‍යයි. මේ පුහුණුව තුළ තමයි අපි ප්‍රායෝගිකව මේ හැකියාවන් අපි තුළ අවදි වෙන්න පටන් ගන්නෙ. එහෙමනම් මරණ මොහොතේදී අපිට උදම්මනන්න පුළුවන් මම භාගතුන් වහන්සේගේ ධර්මය ජීවමාන කරන කෙනෙක්. භාගතුන් වහන්සේගේ ධර්මයට මම පණ දුන්න කෙනෙක්. අදටත් මේක කරන්න පුළුවන් කියලා මා තුලින්ම ඔප්පු කරගත්ත කෙනෙක් කියලා එහෙනම් අපිට සතුට වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රායෝගිකත්වය වැළහීගෙන යන කාලෙක එහෙම නැත්නම් විවිධාකාර අනෙකුත් මේ බාහිර ආටෝපයන් ඔස්සේ යන කාලෙක මම තාමත් මේකෙන් වැඩක් ගන්න පුළුවන්. මේ භාගතුන් වහන්සේ දේශනා කරපු දහමින් අදටත් මට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මා තුලින්ම මම ඔප්පු කරගත්තා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. තවත් කෙනෙක් අපේ මරණාසන්න මොහොතේදී ඇවිල්ලා උපතිසත් දුන්නොත් කිව්වොත් එහෙම තස්මා තිහතේ ගහපති හේවං සික්කිතබ්බං එහෙමනම් ගෘහපතිතුමනි ඒවන් එහෙමනම් ගෘහපතිතුමියනි මෙන්න මේ විදිහට හික්මෙන්න කියලා හාමුදුරුවෝ ඇවිල්ලා පිරිත් කියන වෙනකොට මෙන්න මේ වගේ අවවාදයක් දුන්නොත් කායේ කානුපස්සේ විහෙරෙස්සාති විහෙරිස්සාමි ආතාපි සම්පජානෝ සතිම ඔබ කයේ කය අනුව බලමින් වාසය කරන්න වේදනාවන් නිවේදනාවන් අනුව බලමින් වාසය කරන්න හිතේ හිත අනුව බලමින් වාසය කරන්න ධර්මයන් විධර්මයන් අනුව බලමින් වාසය කරන්න කියලා උපදෙසක් දුන්නොත් එහෙමනම් අපිට කියන්න පුළුවන් එහෙමයි ස්වාමීන් වහන්ස මම මේ වෙනකොටත් එහෙම තමයි වාසය කළේ කයේ කය අනුව බලමින් වාසය කළා හිතෙහි සිත අනුව බලමින් වාසය කරා වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කළා අහංච තේසු ධම්මේසු සම්දිස්සාමි මම මේක මත පිහිටලා ඉන්න බව මට තේරෙනවා මම ඒකට සාක්ෂි දරනවා. කියලා අන්න අපිට එහෙමනම් මේ දහමෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක් වශයෙන් අපිට මැරෙන්න පුළුවන්.